සූත්‍ර දේශනා පිළිබඳ යම් අවබෝධයක් ඇති කර ගැනීමටත් ඒ වගේම ප්‍රායෝගිකව අපිට යම් කිසි කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ කළ යුතු දේ කිරීමටත් අපිට මජ්ක්‍ධිම නිකාය සූත්‍ර ධර්ම දේශනා විවරණ ධර්ම දේශනා මාලාව තුලින් හැම කෙනෙකුටම පුළුවන්කමක් ලැබුණ බව අපි දන්නවා. ඉතින් අද දවසේත් අපි උපරිම උත්සාහ කරනවා ත්‍රිපිටක ග්‍රන්ථයට අනුව අටකතා ටීකානුසාරයෙන් මේ පිංගතුන්ට මේ සූත්‍රය කාල වේලාවට අනුව ඊටාම කෙටි කාලයක් තියෙන්නේ. ඉතින් අපි උපරිම උත්සාහ කරමු මේ සූත්‍ර දේශනාවට යම් ආකාරයක සාධාරණය සිද්ධ කරන්න අපි හැම කෙනෙක්ම උත්සාහයක් ගමු. අපි උපරිමාන්දමින් ඒ පිළිබඳ වගකීමකින් බැඳී ඉන්නවා. පින්ගන්න මේ සූත්‍ර දේශනාව බොහොම වටින සූත්‍ර දේශනාවක්. චන්නෝවාද සූත්‍ර දේශනාව චන්නෝවාද කියන්නේ චන්න ස්වාමීන් වහන්සේට අවවාද ලබා දුන්න සූත්‍ර දේශනාව. චන්න ස්වාමීන් වහන්සේ කියනකොටම අපිට මතක් වෙන්නේ අපේ මහබෝධිසත්ව ආනන්ද මහන්සේ ගිහිගේ අතහරින්න වෙලාවේ ගිහිගේ අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ කාන්තක අසු සමග යන විට ඒ පිහිට වුණ චන්න ඇමතිතුමා පසු කාලයේ පැවිදි වුණා. ඒ පිළිබඳ තමයි බොහෝ දෙනාගේ මනසට අරමුණු වෙන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා අට කතාවේ ඒ භ්‍රමදණ්ඩණයේ නියම වුණ චන්න ස්වාමීන් වහන්සේ නෙමේ මේ චන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රස්ථානය කළ ස්වාමීන් වහන්සේ නමක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට සරුවත් මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, වගේම මේ චන්න ස්වාමීන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනවා. මේ වැඩ වාසය කරන වෙලාවේ අධික ආබාධයකට ගොදුරු වෙනවා මේ චන්න ස්වාමින් වහන්සේ. ගිජ්ජකූට පර්වතයේ ඒ කුටි සේනාසනයේ වැඩ ඉන්නකොට දැඩි ගිලන්භාවයකට පත් වෙනවා චන්න ස්වාමින් වහන්සේ. ඉතින් මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ, චුන්ද ස්වාමින් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේත් චන්න ස්වාමීන් වහන්සේ බලන්න ගිහිල්ලා දුක සැප මුලින්ම විමසනවා. අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ යම්කිසි ගිලන් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව ඒ ගිලන් භික්ෂුන් වහන්සේට පිළිබඳ හොයා බලන එකට බොහොම කැමැත්තක් තිබුණ බව ත්‍රිපිටක ග්‍රන්ථයේ සඳහන් වෙනවා අට කතාවලත් පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ඕනෑම කෙනෙක්ගේ මේ ශරීරය බහූ දුක්ඛෝකෝ අයම් කායෝ බහුවාදීනෝ මේ ශරීරය බොහෝ ආදීනම බහුල ශරීරයක්. මේ ශරීරයේ ඇහි ප්‍රශ්න තියෙනවා කනේ ප්‍රශ්න තියෙනවා නහයේ ප්‍රශ්න තියෙනවා මේ ශරීරයේ උඩේ නම් පල්ලෙහා දක්වාම රෝගාබාධ බොහෝමයක් සකස් වෙන ස්වභාවයක් තියෙනවා එතකොට මෙන්න මේ කායික ආබාධ නිසා අපි බොහෝම දුක් විඳිනවා පින්වත්නි යම්කිසි කෙනෙක්ගේ ඉනින් පල්ලෙහා පණ නැති වුණොත් ඒ වේදනාව දරන්න අමාරුයි තමන්ට අසනීප හැදෙනකොට ඒ වේදනාව දරන්න අමාරුයි. ඉතින් මේ රෝගියෙක් ළඟට ගිහිල්ලා ඒ දුක සැප අපි විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේ බොහොම අගය කරපු කාරණාවක් තමයි ගිලන් උන යම්කිසි කෙනෙක් ළඟට ගිහින් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒ දුක සැප හොයා බලන එක බොහොම ගෞරවනීය දෙයක් බොහොම කළගුණ දන්න බවක් බොහොම වටිනා දෙයක් බවයි බුදුදහම තුළ පැහැදිලි කරන්නේ. ආන් වගේ මේ සරියුත් මහරහතන් වහන්සේ හවස් වෙලාවේ පළසමාවතින් නැගී ඉන්නකොට මේ කාරණාව මතක් වෙනවා. චන්න ස්වාමීන් වහන්සේ බොහෝම අසනීප තත්ත්වයේ තමයි පසුවන්නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ බොහොම සතුට වෙනවා ගිලන් භික්ෂුන් වහන්සේගේ දුක සැප හොයන එක. ඉතින් අපි දුක සැප හොයලා බලන්න ඕනේ කියලා මේ චුන්ද මහරහතන් වහන්සේත් එක්ක ඒ ආසන්න කුටියට යනවා. සඳහන් වෙනවා මේ තුන්නම මේ ගිජුකුළු ගිජ්ජකුට පර්වතය ආසන්නේ ඒ කුටි සේනාසන වල තමයි වැඩ ඉන්නේ. අටකතාවේ සඳහන් වෙනවා ඒ ගිලන් ස්වාමීන් වහන්සේගේ තොරතුරු හොයන්නේ කුමක් අරමුණු කරගෙනද දැන් යම්කිසි කෙනෙකුට ලෙඩක් හැදුනම බොහොම අපහසු තත්යකින් ඉන්නේ. එතකොට සමහර කෙනෙකුට ඒ රෝගාබාධය දරාගෙන ඒ ලෙඩින් නැගී සිටින්න පුළුවන්කමක් තියෙන හිත ලෙඩ කරගන්නේ නැතුව. අද මේ සමාජයට අවධානය යොමු කරලා බලනකොට පින්වනේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ කායික ආබාධය දරන්න බැරි ගතිය. කයේ තියෙන අපහසුතාවය සමහර කෙනෙකුට පුංචි අසනීපයක්වත් දරන්න බෑ. පොඩි ලෙඩක්වත් දරන්න බෑ යම්කිසි රෝගාබාධයක් හැදුන ගමන්ම බොහෝ කරන වැඩ කටයුතු නවත්තනවා සීලයට සීලය ආරක්ෂා කරා නම් බණ භාවනා කළා නම් පුණ්‍ය කටයුතු කළා නම් මේ සියලු දේවල් වලින් අත මිදලා මගහැරලා රෝගාබාධය නිසාම මට අල්ප ආබාධයක් හැදුනා මට ආබාධය හැදුන නිසා මට මුකුත් කරන්න බෑ කියලා මන් තරම් අපහසු කෙනෙක් නෑ මම තරම් රෝගී කෙනෙක් නෑ මට යමක් කරන්න බෑ කියලා පින්වත්නි බොහෝ දේවල් කරන්නේ නැතුව වීරිය අඩු වෙලා උපක්‍රම කරන ගතියක් ඒ කියන්නේ යම්කිසි නිවන් දැකීම පිණිස යමක් කරගන්නේ නැතුව නිවන් නොදැකීම පිණිස යමක් කරන පැත්තකට යන ස්වභාවයක් තියෙනවා ඒ අසනීප දරන්න බෑ. සීතල පවා දරන්න බෑ. ඌෂ්ණීය පවා සමහර කෙනෙකුට දරන්න බෑ. පිපාසාව දරන්න බෑ. බඩගින්න දරන්න බෑ ඇඟ කසන එක දරන්න බෑ මේ යම් දෙයක් දරා ගන්න බැරුව එයාගේ කායික අපහසුතාවය දරන්න බැරුව මනස වැටෙන ගතියක් තියෙනවා ඒ දුක දරන්න බැරුව එතකොට කය ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් එක්ක හිත ලෙඩ වෙන එක බොහොම පින්ගන්නේ බරපතල තත්ත්වයක් උදා වෙනවා. මොකද මේ හිත මේ කයට ලොකු සම්බන්ධයක් තියෙන හින්දා මානසික යම්කිසි අදහසක් කෙන වෙලාවට අපේ ඇස් වලින් කඳුළු පවා එනවා. ඒ කියන්නේ හිත කොච්චර මේ කයට සම්බන්ධයිද කියලා අපි සරල උපමාවෙන් තේරුම් අරගන්න ඕන. ඒ නිසා යම්කිසි කෙනෙක්ට ලෙඩ වෙනකොට සමහර කෙනෙකුට පුළුවන් ඒ රෝගේ මැඩගෙන මනස සකස් කරගන්න තරම් ශක්තියක් තියෙනවා. හැබැයි සමහර කෙනෙකුට බෑ. එතකොට ගිලන් වුණ කෙනෙක් ළඟට ගිහිල්ලා අපි තොරතුරු හොයා බලන්නේ එයාට තනියම මේ ලෙඩෙන් නැගිටින්න පුළුවන්ද නැත්නම් අපේ උදව් ඕනේද එයාගේ හොඳවීමක් අපේක්ෂා කිරීමක් ඒකෙන් නැගී සිටීමක් අපේක්ෂා කිරීම අරමුණු කරගෙන තමයි ලෙඩෙක් බලන්න යන්න ඕන. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණාව නුවණින් හොඳට දැනගෙන මේ චන්න ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න යනවා මහා චුන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. යනකොට පින්ගන්නේ හරි ලස්සනට කතා බහ කරනවා. චන්න ස්වාමීන් වහන්සේගෙන් අහනවා දැන් කොහොමද මේ ලෙඩේ අඩු වේගෙනද යන්නේ ඔබට මේකෙන් යපෙන්න පුළුවන්ද එහෙම නැත්නම් පින්ඩපාතය කරගන්න පුළුවන්ද බෙහෙත් තියනවද උපස්ථායකවරු ඉන්නවද කියලා විස්තර අහනවා චන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මට මේ රෝගිය දරන්න බෑ මට මේක මේ වේදනාව අඩුවීමක් නෑ වැඩිවීමක්මයි වෙන්නේ හින්දා මම කල්පනා කරා මම සාස්ෘන් වහන්සේ බොහෝ කාලයක් ආශ්‍රය කරපු කෙනෙක් ඒ නිසා මට ආයේ ප්‍රතිසන්දයක් ඇත්තේ නෑ මම රහත් භාවයට පත් වෙලා ඉන්න ස්වභාවයක් මට තියෙන්නේ මම ධර්මය අවබෝධ කරලා ඉන්නේ ඒ හින්දා මට මේ වේදනාව දරාගෙන ඉන්න ඉඳීමේ තේරුමක් නැහැ මම ආයුධයක් පාවිච්චි කරලා ගෙල කපාගෙන මම මරණයටපත් වෙනවා මම පිරිනුවම් පානවා ඒක ඒ විදිහට දරන්න කියලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පින් ආත්මේ සඳහන් කරනවා ඒ විතරක් නෙමෙයි ඔහුගේ වේදනාව ඒ ස්වාමීන් වහන්සේගේ වේදනාව සඳහන් කරනවා යම්කිසි විශාල යහුලක් ඔලුවට අනිනවා වගේ. එහෙම නැත්නම් වරමද්දක් දාලා ඔලුව මේ පැත්තට මේ පැත්තට අදිනවා වගේ තරම් වේදනාවක්. එහෙම නැත්නම් දප්ප ගෝඝාතකේ ගෝඝාතක අතවැසියේ ගෙඩි කපන කැත්තකින් බඩ කපනවා තරම් වේදනාවක්. එහෙම නැත්නම් ශක්තිමත් පුරුෂයෙක් පුරුෂයෝ දෙන්නේ ශරීරය අල්ලගෙන ගිනිව අඟුරු වලකට පාත් කරනවා වගේ අධික වේදනාවක්. දරන්න බැරි තරම් වේදනාවක් තියෙන ඒ හින්දා තමයි මම මේ ජීවිතේ නැති කරගන්නේ කියලා මේ චන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඔන්න බලන්න අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයාණන් වහන්සේ මේ වෙලාවේ පින්වත්නි කියනවා අපි ඔබ වහන්සේගේ ජීවත් වීමමයි බලාපොරොත්තු වෙන්නේ. අපවත් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලුරේ කිරීමක්, මිය පරලව යෑමක්, පිරිනුවම් පෑමක්, يعني මේ වෙලාවේ ජීවිතය අයින් විනාශ කර ගැනීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ වහන්සේට පින්ඩපාතේ කරගන්න බැයි නම් මම පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඔබ වහන්සේට දානය දෙන්නම්. ඔබ වහන්සේට බෙහෙත් නැත්නම් මම බෙහෙත් හොයාගෙන ඇවිල්ලා ඔබ වහන්සේට බෙහෙත් කරන්නම්. ඔබ වහන්සේට උපස්ථානය කරන දායකය නැත්නම් මම උපස්ථානය කරන්නම් කියලා බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණවන්තභාවය මම පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා ආහාර දෙන්නම් දාන දෙන්නම් මම බෙහෙත් අරගෙන ඇවිල්ලා දෙන්නම් බලන්න මොන තරම්නම් සංවේදී ශාසනයක්ද කියලා එතකොට චන්න ස්වාමීන් වහන්සේ කියනවා මට ඕන තරම් පින්ඩපාත දානි ලැබෙනවා. මට ඕන තරම් බෙහෙත් ලැබෙනවා. මට ඕන තරම් උපස්ථායකවරු ඉන්නවා. මම සාස්ෘන් වහන්සේ ගොඩක් කල් ආශ්‍රය කරා. මට නැවත ප්‍රතිසන්දියක් නැහැ කියලා පින්වන්නේ මහා අභීත ප්‍රකාශයක් කරන. ඒ කියන්නේ අපි දන්නවනේ ප්‍රතිසන්දිය කියන්නේ නැවත භවයක උපදිනවා කියන එකනේ. මේ භවයෙන් චුත වෙලා නැවත භවයක උපදින එකට කියන ප්‍රතිසන්දිය කියලා. එහෙම නැත්නම් ආගති කියලා කියන පිළිසිඳ ගන්න එකට ගති කියලා කියන ඒ කියන්නේ මේ යම් මේ ගති ආගති ගති කියලා කියන්නේ ඒ කියන්නේ යම් කිසි පිළිසිඳ ගැනීමක් තියෙන එහෙම නැත්නම් මෙහෙන් යන ඒ කියන්නේ මේ කය අතහැරෙනවා නැවත භවයක උපදිනවා මේ චන්න ස්වාමීන් වහන්සේ කියන්නේ මට පිළිසිඳ ගැනීමක් නැහැ කියලා නැවත උපත මගේ නැහැ කියලා අභීත ප්‍රකාශයක් කරනවා ඒ කියන්නේ මහරහත් භාවයට පත් වුණා කියලා මේ සූත්‍ර දේශනාවට අනුව තේරුම් අරගන්න වෙන්නේ අපිට. ඒකයි මේ අවවාද කරන්නේ මොකද්ද? සරියොත් මහරහතන් වහන්සේ මේ පිළිබඳ පරීක්ෂා කරන්න පින්වන්නේ අහන මට අපිට පුළුවන් ද ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් දැනගන්න. චන්න ස්වාමීන් වහන්සේ කියනවා ඒ කියන්නේ ජීවිතේ නැති කරගන්න ඉන්නගෙන මේ වේදනාව දරන්න බැරුව. දැන් රහතන් වහන්සේ නමකට ඕනම දෙයක් දරන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනාව හරිය පරිස්සමින් අපි අධ්‍යයනය කරගෙන යනකොට අවසානයේට අපිට පැහැදිලි කරන්න පුළුවන්. කොයි වගේ ස්වභාවයක්ද මේ චන්න ස්වාමීන් වහන්සේගේ ජීවිතේ රත් වෙලා තිබුණේ කියලා. උන්වහන්සේ නැවත ප්‍රතිසම්පියක් නැහැ කියලා හිතාගෙන හිටියට ඒ මහරහත් භාවයටපත් නොවි තමයි මුලින්ම ඒ පිළිබඳ හිතාගෙන ඉඳලා තියෙන අවසානයේ උන්වහන්සේ මහරහත් භාවයට මහා වේගයෙන්පත් වෙන ස්වාමීන් වහන්සේ නම. සසර පුරුද්දත් එක්ක. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ අහන ගැටලු තමයි අහන ප්‍රශ්න තමයි පින්වත්නි. ධාතු 18 සම්බන්ධයෙන් අපි දන්නවා ධාතු කියන වචනේ තේරුමම ධාතු කියන වචනේ තේරුමම සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් ශුන්‍යයි කියන එක නේද සත්ව සංඥාවෙන් ශුන්‍යයි ආත්ම සංඥාවෙන් ශුන්‍යයි කියන අදහස ජීවයක් නැහැ කියන අදහස තමයි ධාතු කියන අදහසකින් ගන්න පුළුවන්කමක් තියෙන ධහමට අනුව එතකොට ඇහත් චක්කු විඥානය චක්කුවත් චක්කු විඥානය චක්කු විඥාණයෙන් දතේතු සියලුම ධර්ම ඒ කියන්නේ රූප ඇහැයි චක්කු විඥානයයි රූප ධර්මයි. කනයි සෝත විඥානයයි සද්ද. නහයයි ගාන විඥානයයි ගන්ධයි. දිවයි ජීව විඥානයයි රසයි. කයයි ස්පර්ශ ඒ කියන්නේ පොට්ටම්බ විඥානය, කයයි කාය විඥානයයි ඒත් එක දැනගන්න පුළුවන් ස්පර්ශය. ඒ වගේම හිතයි මනෝවිඤ්ඤාණයයි ඒ වගේම මනෝවිඤ්ඤාණයෙන් දත යුතු ධර්ම මේ ආදී වශයෙන් ආයතන 6ම සම්බන්ධයෙන් ආයතන 6යි, ඒ විඥාන 6යි, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් බාහිර අරමුණු 6යි. ඒ සියලුම දේවල් 18යි. අටලොස් ධාතු හැටියට සඳහන් කරනවා. මේ ධාතු 18 පාවිච්චි කරලා තමයි චන්න ස්වාමීන් වහන්සේගෙන් සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න යොමු කරන්නේ. අපි දන්නවා උපාදාන ස්කන්ධ පංචකය හැටියට මේ ජීවිතේ පහකට කඩනවා බුදුන් වහන්සේ. ඒ වගේම ආයතන හැටියට එකම ධර්ම සමූහය නාම රූප ධර්ම සමූහය 12කට කඩනවා. ඒ ධර්ම සමූහයම තමයි මේ ධාතු හැටියට 18කට බෙදා වෙන් කරන්නේ. සත්ත්ව සංඥාවක්, පුද්ගල සංඥාවක්, ශුන්‍ය බව තේරුම් අරගන්න පහසු වෙන විදිහට. සරියුත් මහරහතන් වහන්සේ ආන මෙන්න මේ ආයතන 18ම මම එහෙම නැත්නම් මගේ මගේ ආත්මය කියලා ඔබ දන්නවාද කියලා අහනවා. මම මගේ මගේ ආත්මය කියලා දන්නවාද කියලා අහනවා. චන්න ස්වාමීන් වහන්සේ කියනවා මේ ආයතන 18ම මම මගේ මගේ ආත්මය ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා දන්නවාද කියලා නිහන්නේ. නේතම් මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති කියලා මම මගේ මගේ ආත්මය කියලා නම් මම දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තරියුත් මහරහතන් වහන්සේ අහනවා ඔබ කොහොමද මම මගේ මගේ ආත්මයේ නොවන හැටියට මේ ධාතු වහට දන්නේ කියලා අහනවා. ඒ තමයි Nirodhe දැකලා Nirodhe අවබෝධ කරගෙන තමයි මම මේ හැම ධාතු 18 සම්බන්ධයෙන්ම මේ ආකාර සියල්ලෙන්ම මම Nirodhe දැකලා නැතිවීම දැකලා නැතිවීම අවබෝධ කරගෙන උපන් උපන් රූපාරූප ධර්ම උපනුපන් සියලුම සංස්කාර ධර්ම මේ ආයතන සියල්ලගින්ම හැම මොහොතකම ඇති වෙන ධර්ම කලින් ඉපදිච්ච නැති අලුතින් අලුතින් ඉපදෙන සංස්කාර ධර්ම උපනුපන් සියලුම සංස්කාර ධර්ම පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව Nirodheට නැතිවීමටපත් වෙන ස්වභාවය Nirodhe දැකලා Nirodhe අවබෝධ කළා සියල්ල මෙන්න මේ විදිහට මහා වේගයෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා දැකලා අවබෝධ කරගෙන තමයි මම මේවා මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා මම දන්නේ කියලා චන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි චන්න ස්වාමීන් වහන්සේට එහෙමනම් තණ්හාවෙන් දිත්තේ මාන්නෙන් නිස්සෘත වුණොත් තමයි අපේ ජීවිතයට යම්කිසි චලිතයක් අවදානමක් තියෙන. එහෙම නිස්සෘත නැත්නම් අනිස්සෘතව වාසය කරන්නේ නැවත ප්‍රතිසන්දයක් ලැබෙන්නේ නැහැ කියලා ඒ දෙනම වහන්සේලාම එතනින් පිටත් වෙලා ගියාට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ ආයුධය අරන් තමන්ගේ ගෙල සිඳලා ගන්නවා. සරුවත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්වත්නි අහනවා චන්න ස්වාමීන් වහන්සේගේ ගතිය කුමක්ද? පරලෝක ගතිය කුමක්ද? මේ කය බිඳලා ගිහිල්ලා කොයි වගේ තැනක උපදින්න ඇතිද කියලා අහන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වන්නේ දේශනා කරනවා සාරිපුත්තය ඔබට සම්මුඛව ඉද්දීම ඔබ ඔබලා එතෙන්ට ගිය වෙලාවෙම චන්න සඳහන් කළා නේද මගේ නැවත ප්‍රතිසන්දියක් නැහැ කියලා. ආන් ඒ වගේම නැවත ප්‍රතිසන්දියක් නැහැ කියලා කියනවා. සරිපුත් මහරහතන් වහන්සේ කියනවා අහනවා මේ වෙලාවෙන් භාග්‍යවතුන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ බොහෝ පිරිසක් කුල ආශ්‍රය කරපු කෙනෙක්. එතකොට ඒ කුලවල කුල ආශ්‍රය කරපු කෙනෙකුට නැවත ප්‍රතිසන්දියක් නැහැ කියන එක කියන්න පුළුවන්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කුල ආශ්‍රය කරාට මේ චන්න ස්වාමීන් වහන්සේට ඒ වගේ ඇලීමක් ගැටීමක් තණ්හාවෙන් දිත්තේ මාන්නෙන් ඒ වගේ ගැටලු තිබුණේ නැහැ මේ කය බිඳලා ගියාට පස්සේ පිරිනුවම් පෑවා නැවත උපත සකස් වුන්නේ නැහැ කියලා කියනවා මේ වෙලාවේ බොහෝම සතුටටපත් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ තමයි සූත්‍රයේ සාරාංශය ඉතින් මේ වගේ ඉස්මතු කරගත යුතු කරුණු කිහිපයක් තියෙනවා අට කතාවේ සඳහන් කරන අපින් ගන්නේ මේ පිරිනුවම් පෑම සමසීසී පිරිනුවම් පෑමක් හැටියට ඒ කියන්නේ කොහමද? චන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම මහරහත් භාවයට පත් වෙලා කියලා හිතාගෙන Tamanට තියෙන සමති විපස්සනා දැනුමත් එක්ක අධික වේදනාව දරන්න බැරුව තමයි හිටියේ. ඒ වේදනාව දරන්න බැරිව හිටපු හින්දාම තමයි සියදිවි හානි කරගන්න හදන්නේ. මේ සියදිවි හානි කරගන්න හදන වෙලාවේ ගති නිමිති පහළ වුණ බවයි අට කතාව නැවදුරටත් විස්තර කරන්නේ. ගති නිවිති කොහෙද මං උපදින්නේ කියලා යම්කිසි තැතිගන්මක් ඇති වුණා කියලා සඳහන් කරනවා. මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට යම්කිසි සංවේගයක් ඇති වෙලා තියෙනවා. මාව රහත් භාවයට පත්ුන්නේ නැහැ කියලා. ඒ වෙලාවෙම සසර කරපු පින්වත්නි අනිත්‍ය භාවනාවක් ප්‍රබල වෙලා අතීතයේ ආශ්‍රය කරපු සිතුවිලි හේතු වෙලා ප්‍රබල වෙලා එකතු වෙනවා වගේ එකතු වෙලා ප්‍රබල හැඟීම් පහළ වෙනවා වගේ සසර මනා කාලය බොහෝ කාලයක් වඩන්නට යෙදුණ අනිත්‍ය සංඥාව ඒ මොහොතේ නැගී ඉඳලා ගැල සිඳලන මොහොතේම අනිත්‍ය සංඥාව ප්‍රබල වෙලා ධර්මය අවබෝධ වෙලා පිරිනුවම් පෑම සිද්ධ වෙනවා. ගැල සිඳලීමත් ධර්මය අවබෝධ වීමත් ඒ කියන්නේ මහරහත් භාවයටපත් වීමත් පිරිනුවම් පෑමත් කියන මෙන්න මේ කාරණා තුනම එකටම සිද්ධ වෙනවා. ධර්මය අවබෝධ වීමත්, ගැලසිඳ ගැනීමත්, පිරිනුවම් පෑමත් කියන මේ කාරණා තුනම එකටම සිද්ධ වෙනවා. ඒකට කියනවා සමසීසී පිරිනුවම් පෑම කියලා. සමසීසී පිරිනුවම් පෑමක්. මේ කාරණා තුනම ඒ කියන්නේ සිය තමන්ගේ ජීවිතය අහිමි වීම, ඒ වගේම පිරිනුවම් පෑම මහරහත් භාවයට පත්වීම කියන කාරණා ඔක්කොම එකට සිද්ධ වුණු ස්වාමීන් වහන්සේ නමක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට බලන්න මහරහතන් වහන්සේ නමකට නම් වේදනාව විකසන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ මොහොතේ තමයි මහරහත් භාවයටපත් වුණ බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපි මේක මේ සූත්‍ර දේශනාව බොහෝම උදර මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ සලායතන විභංගයේ තියෙන මේ සූත්‍රය අපි හොඳට කියවන්න ඕන. ඒ වගේම අට කතාවත් එකතු කරගෙන ටීකා ග්‍රන්ථයත් එකතු කරගෙන කියවනවා නම් අපිට හරි පහසුවක් තියෙනවා. ඉතින් අපි දැන් මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් ප්‍රායෝගිකව කොහොමද මේක මේ පිළිබඳ අපේ ජීවිතේ අපි කොයි වගේ තත්යකට අපිට ලෙඩ හැදෙනවා ඕන තරම් ලෙඩ හැදුනායි මේ බණ දැන් මේ වෙලාවේ අහනවා එතකොට දරන්න බැරි රෝගාබාධ හැදුනායි ඉන්නවා සංසාර ජීවිතේ පින්වත්නි අර වගේ චන්න ස්වාමීන් වහන්සේට වගේ දරන්න බැරි ආබාධ මේ ශරීරයේ මේ ජීවිත අපේපත් වෙන්න පුළුවන් ලොකු යහුලක් අර අරගෙන ඔලුවට අනිනා වගේ ලොකු වේදනා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ වගේම වර මද්දක් අරගෙන ඔළුව කිටි කිටි ගාලා බඳිනා වගේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දක්ෂ ගෝඝාතකයෙක්ගේ ගෙලි කපන පිහියෙන් පපුව පලනවා වගේ විශාල වේදනාවක් අපිට එන්න පුළුවන්කමක් තියෙනවා. දක්ෂ පුරුෂයෝ දෙන්නේ විශාල පුරුෂයෝ දෙන්නේ කපිව අල්ලන් ගිහින් ගිනි අඟුරු වලකට ඔබනවා වගේ විශාල දැවිලි සහගත ලෙඩ හැදෙන්න පුළුවන්කමක් තියෙනවා. අපිට මේ වගේ තත්ත්වයක් අනාගතේ නොවේයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අවස්ථාවක් වුණොත් පුංචි අසනීපයක් හරි අපිට හැදෙනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක මැඩගෙන යන්න. ඒ වගේම තමයි වෙන බාහිර කෙනෙකුට අසනීපයක් හැඳලා ඉන්නව නම් අපි හොඳට පින්වන්නේ ඒ අය පිළිබඳ මෙච්චර කාලයකට මම ලෙඩ රෝගේ හැදුනාය ගැන හොයලා බැලුවේ නැත්තම් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන මේ පින්වතුන් මේ සූත්‍ර දේශනාව දේශනා කරන මම අපි ඔක්කොටම පුළුවන් වෙන්න ඕනේ ලෙඩ හැදුන අය පිළිබඳ මීට වඩා සැලකිල්ලක් දක්වන්න කොහොමද සැලකිල්ලක් දක්වන්නේ තෙන්ද ගිහින් දුක සැප හොයලා බලනවා වේදනාව කොහොමද ආහාර ගන්න පුළුවන්ද වේදනාව අඩු වේගනද යන්නේ කියලා හොයලා බලනකොට ඒ අය අවංකවම පිළිතුරු දෙනවා එයාගේ අසරණ වෙලාවක් ඒක ඒක අතක් තියෙන කෙනෙකුට ඒ අත නැති වෙන එක හරි අසරණ වෙලාවක් හොඳට ආහාර ගත්ත කෙනෙකුට ආහාර ගන්න බැරිවීම යම් අසරණකමක් වෙන. එතකොට රෝගයක් හැදුන කෙනා යම් ආකාරයක අසරණකමකින් උකට ඒ අයට පිහිට වෙන්න යන අය පිළිබඳ විශාල හැඟීමක් ඇති වෙනවා. ඒ ඒ අම්මෙත් තාත්තේ ළඟට ගියා වගේ අදහසක් ඇති වෙනවා. ඉතින් අපි යාන් එහෙම පිහිට වෙන්න බලන්න ඕන. සිංහල අය ළඟටම ගිහින් නෙමෙයි ඕනම ජාතියක ඕනම ආගමක කෙනෙක් ළඟට ගිහින් අපි මනුස්සව හැටියට අපි දුක සැප හොයා බලන්න ඕන. අපේ ශරීරවලට පවා ලෙඩ හැදිලා අපි අනන්ත දුක් විඳලා තියෙනවා සසර. ආන් එහෙම රෝගී හැදුනම රෝගයක් හැදුනම ගිහිල්ලා පීට වෙන්න ඕන කොහොමද හොයලා බලන්න ඕන. එතකොට ඒ රෝගියා සඳහන් කරනවා නම් මේක දරන්න පුළුවන්. මට අපහසු වෙන්නේ කියලා අපි සතුටු වෙන්න ඕන. ගිලන් බැවින් නැගී සිටීමම අරමුණු කරගෙන තමයි අපි හම්බ වෙන්න යන්නේ. එහෙම නැතුව නිකන් ආවට ගියාට අනිත් අය යන හින්දා ගිහින් බලන්න ඕන කියලා එහෙම නෙමේ. හිතේ පිරිසුදු චේතනාවක් ඇති කරගන්න ඕන. මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ පින්වන්නේ බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් මහා ශ්‍රාවකයාණන් වහන්සේලාගේ දේශනා. ඉතින් මේ වගේ තමයි අපිට බුද්ධ කාලයේ ඒ මහා උතුම් සංකල්පවල තිබුණ මනුස්ස හැටියට මේ ලෝකේ ඉපදිලා උතුම් මනුස්ස ගුණධර්ම පුරවාගෙන ජීවත් වුණ ශාසනය. සිවණ පිරිස කියලා කියන්නේ එහෙම පිරිසක්. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අපේ සංකල්ප මේ ග්‍රන්ථ පාවිච්චි කරනකොට බණ අහනකොට අපි හිතන රටාව වෙනස් කරගන්න ඕන. ඒ හිතන රටාව වෙනස් කරගන්න යනකොට අපිට මේ සූත්‍ර දේශනාවල් බොහෝම ඉමහත් උපකාරයක් වෙනවා. ඉතින් ආන් වගේ අපි අපේ ජීවිතයට යමක් එකතු කරගත්තොත් තමයි ඇත්තටම අපේ පැත්ත වෙනස් කරගත්තොත් තමයි ප්‍රායෝගිකව අපි බුදුදහම දරණ අය බවටපත් වෙන්නේ. ධර්මයේ කියන අදහසේ තේරුම මේකනේ නේද? සතර අපායට මාව වැටෙන්න දෙන්නේ නැතුව නැවත වාරයක් මට උපත සකස් නොවන විදිහට මාව ආරක්ෂා කරනවා නම් යම්කිසි බලවේගයක් යම්කිසි ක්‍රමයක් යම්කිසි කල්පනාවක් ඒකට කියනවා ධර්මය කියලා අම්මෙක් දරුවා ආරක්ෂා කරනවා වගේ අපායට වැටෙන්න දෙන්නේ නැතුව, ජාති ආදී දුකට වැටෙන්න දෙන්නේ නැතුව මාව ආරක්ෂා කරනවා, මාව යම්කිසි ක්‍රමයකට රකිනවා නම් එයටයි ධර්මය කියලා කියන්නේ. එතකොට මට පුළුවන් වෙනවනේ මාගේ ආකල්ප යම් ආකාරයක වෙනසක් කරගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එතකොට පින්වන්නේ අසනීප කෙනෙක් ළඟට ගිහිල්ලා අපි ඒ අයගේ නැගී සිටීම එයාට දරන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. එහෙම දරන්න බැයි නම් අපි බලන්න ඕනේ මෙයා මනසින් වැටලා ඉන්නේ, හිතින් හොඳට වැටලා ඉන්නේ මේ රෝගයත් එක්ක. එයා අතීතයේ හොඳට භවනා කරපු කෙනෙක් කියලා අපි දන්නවා. හොඳට බණ ආපු කෙනෙක් කියලා අපි දන්නවා. හොඳට සිල් ආරක්ෂා කරගත්ත, බුදුන් වැඳ, පොත් කියවපු, අම්මට තාත්තට හොඳට සලකපු ආදී වශයෙන් හොඳට දන්නවා. අපි මේ පිළිබඳ මෙයාට මතක් කරන්න ඕන හොඳට ධර්මයේ හිටපු කෙනෙක් නම් නැවත නැවත මේ ධර්ම ප්‍රශ්න අහන්න ඕන එයාට හිතට මතක් කරලා දෙන්න ඕන එයා දක්ෂ කෙනෙක් කියලා අපි පුළුවන් තරම් ධර්ම කරුණු අහන්න ඕන පින්වන්නේ මේ සරියුත් මහරහතන් වහන්සේ ගැඹුරින්ම මේ චන්න ස්වාමීන් වහන්සේගේ නිවන අරමුණු කරගෙනමයි මේ කාරණාවන් පැහැදිලි කරන්න. ඉතින් අපිටත් පුළුවන් වෙන්න ඕන එතෙන්ට ගිහින් අඬ අඬ ඉන්නේ නැතුව. අයියෝ ඔය වගේ ලෙඩක් ඔයාට හැදුනේ යම්කිසි අපලයක් ඉඳ වෙන්න ඇති. එහෙම නැත්නම් කවුරු හරි මොනවා හරි කරලා ඇති වගේ පහත් ලාමක අදහස් පැත්තකින් තියලා සමාජය යන පැත්තට යන්නේ නැතුව බුදු කෙනෙක් පහළ වුණ කාලයක උඩුගම් බලා යනවා කියන්නේ ඒකයි. අපි හිතන රටාව වෙනස් කරගෙන මේ මුළු සමාජයටම පින්වන්නේ. අපිට පොඩි කාලේ ජීවත් වෙන්න තියෙන අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්නත් බෑනේ. පුංචි කාලයක් ඇතුළත තමන් නිවෙන ගමන්, තමන්ව සංසිඳෙන ගමන්, තමන්ගේ ලෝභ දේශමෝ අඩු කරගන්න ගමන්, අන් අයගේ ලෝභ දේශමෝ අඩු කරගන්න ලොකු මහන්සියක් දරන්න ඕන. මේ පින්වතුන් දන්නවා පින්වත්නි අපි හිතමුකෝ රෙදි හෝදන යන්ත්‍රයක් කියලා. රෙදි හෝදන යන්ත්‍රය අපේ කැඩෙනවා කියලා හිතන්නකෝ. එතකොට රෙදි හෝදන යන්ත්‍රය කැඩුනට පස්සේ අපි දන්නවා අපේ උපකරණේ කැඩිලා කියලා. එතකොට අපිට ඒක හදාගන්න බැරි නම් අපි ඒ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් හොයාගෙන ඇවිල්ලා එයාට කියනවා හදන්න කියලා. එයා හදලා දුන්නාට පස්සේ ආයෙ රෙදි හෝදන යන්ත්‍රය හොඳට වැඩ කරනවා. නේද? ආන් ඒ වගේ උපකරණයක් කැඩෙනකොට ඒක කැඩුනා කියලා දැනගෙන අපිට හදාගන්න බැයි නම් අපිට පුළුවන් නම් ඒක හදාගන්න බැයි නම් කාට හරි එන්න කියලා යම් මුදලක් හරි දීලා එයා ලව්වා හදාගෙන අපි වැඩේ කරගන්න උපකරණේ කැඩුනම ඒ වගේ අපේ ජීවිත කියන්නේ උපකරණ වගේ බලන්න ඕනේ මේ උපකරණ කැඩිලා වගේ තියෙන මේකේ කෙලගුණ දන්නේ නැහැ මේකේ ගුණවන්තකම් නැහැ මේ උපකරණේ ලෙඩ රෝග හැදුනාය ගැන හොයා බලන්නේ නේද එහෙනම් මේකේ මේ උපකරණේ කැඩිලා වගේ එහෙනම් දන්න අයට කියලා මේ ග්‍රන්ථාශ්‍රය කරලා බණහලා උපකරණය සකස් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන අපේ ඊට පස්සේ වැඩ කරන්න පහසුයි පින්වත් ඉතින් ආන් මේ අවවාදයන් මේ පින්වතුන්ට ලබා දෙනවා. අන් අයගේ රෝගාබාධ ගැන හොයන්නත් අපි පෙළඹෙන්න ඕන. තමන්ගේ අසනීප පිළිබඳ තමන්ට දරන්න පුළුවන් ශක්තිය වර්ධනය කරගන්න ඕන. ඒ වගේම තමන්ට දරන්න පුළුවන් අමාරුයි නම් හොඳට අසනීපෙන් ඉන්න වෙලාවට හොඳට බණ අහන්න ඕන. පුළුවන් නම් වැඩිපුර පොත් කියවන්න ඕන. තමන් බණ කියලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ බණ වැඩිපුර අහන්න ඕන. තමන් වැඩියෙන්ම ප්‍රිය කරන බණ අහන්න ඕන. එතකොට මේ මනස බොහොම සංසුන් වෙනවා, සුවපත් වෙනවා. හිත සුවපත් වෙනකොට ඒක කයට සෑහෙන බලපානවා ගිලන් බවෙන් නැගී සිටින විශාල හේතුවක් වෙනවා. නේද? එතකොට මේ සූත්‍රයේ මුලින්ම අපි ඒ කාරණාවත් ඉස්මතු කරනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ ධාතු අටලොස්ස සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි බලමු අපිට තේරෙන විදිහට අපේ පැත්තට මේක යොදා ගන්න බලමු. ඔන්න බලන්න. ඇහැයි ඇහැයි ඇහැ ආශ්‍රය කරගෙන ඒ දැනීම චක්කු විඥානය කියනවා. ඒ වගේම චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් ධර්ම කියන්නේ රූප වලට. ඇහැයි චක්කු විඥානය රූපයි මම එහෙම නැත්නම් මගේ මගේ ආත්මය හැටියට ගන්න පුළුවන්ද කියලා නේ අහන්නේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා බෑ කියලා. ඒ මොකක්ින්දද නිරෝධය දැක නිරෝධය අවබෝධ කරගෙන කියලා. ඉතින් අපි බලන්න ඕන ඇත්තටම සත්ව සංඥාවක්, ඒ කියන්නේ මම කියලා මේ ජීවිතේ ගන්න පුළුවන්ද? ඇහැ මේක මම කියලා ගන්න පුළුවන්ද? ඒ වගේම ඇහි උපදින විඥාණය මේක මම කියලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් රූප මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන පින්වත්නි. හොඳට කල්පනා කරලා බලන්න. දැන් බලන්න අපේ අත කැපුණොත් එහෙම අපි කියන මගේ අත කැපුණා කියලා. මගේ අත කැපුණා කියනවා. ඒ කියන්නේ මගේ කියලා ගන්න ගතියක් තියෙනවද නැද්ද? අපි හිතමුකෝ අම්මා අම්මා ඇදෙන් වැටලා. අම්මා ඇඳෙන් වැටලා අත කැඩලා. ඉතින් මං කියන්නේ මගේ අම්මා ඇඳෙන් වැටලා අත කැඩලා කියලාද නැද්ද? එහෙනම් මේ ඇහැට පේන රූපය අම්මා කියන රූපය මගේ කියලා මන් තුල ගොඩ නැගිලා තියෙනවද නැද්ද? මගේ අම්මා ඇඳෙන් වැටලා. අම්මා ඒ කියන්නේ යම්කිසි මගේ ඇහැට පේන රූප නේද? ඒ වගේම අම්මගේ කටහඬ ඇහෙනකොට මගේ අම්මගේ කටහඬ කියලා කනට ඇහෙන ශබ්ද පිළිබඳ එහෙම මට දැනෙනවා. ඒ වගේම අත මගේ කැපුණා නම්, ඒ කියන්නේ අපේ අතක් කැපුණාම මගේ අත කැපුණා කියලා කියනවා. ඒ කියන්නේ මේ ශරීරය තුළ මේ දැනෙන ශරීරය තුළ මගේ කියලා ගන්න ගතිය. නේද? ඒ වගේම මේ ඇහැට පෙනීම කියන්නේ විඥානය. නේද? ඇහිම කියන්නේත් ඒක සෝත විඥානය. චක්කු විඥානය අපි කියන්නේ චක්කු විඥාන හරගත්ත කියලා. පේනවා පේනවා පේනවා කියලා කියන එකට කියනවා චක්කු විඥාන කියලා. එතකොට මගේ පෙනීම කියන එක මගේ කරගන්න ගතියක් තියෙනවා. නේද? මගේ කරගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ආත්ම සංඥාවක්, සත්ත්ව සංඥාවක් යම්කිසි කෙනෙක් මෙතන ඉන්නවා වගේ අදහසකින් අපි ඉන්නේ. දැන් මේ බණ අහන්න ආපු කෙනාම බණ අහලා ඉවරලා යනවා. බණ කියන්න ආපු ස්වාමීන් වහන්සේම බණ කියලා යනවා කියලා අදහසක් අපේ තියෙනවා නම් සත්ත්ව සංඥාවක්, පුද්ගල සංඥාවක්, ආත්ම සංඥාවක් තියෙනවානේ. නේද? එතකොට ධාතු කියන වචනේ තේරුමම ජීව සංඥාවක් ඒකෙන් ශුන්‍යයි. ජීව සංඥාවක් නැහැ කියන එක. ශුන්‍යයි කියන අදහස. එතකොට එහෙනම් අපි උපරිම උත්සාහ කරන්න ඕනේ පින්ගන්නේ මේක කොහොමද මං අයින් කරගන්නේ? මේක මට අයින් කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා. ඔන්න බලන්න මේ ඇහි කබ එනවා. මට නවත්තන්න බෑ. කඳුළු වෙනවා නවත්තන්න බෑ. ඇස් පිල්ලම් වදිනවා නවත්තන්න බෑ. ඇහැ වයසට යනවා නවත්තන්න බෑ. නේද? ආන් වගේ මේකේ ස්වභාවය පිළිබඳව අපි හිතලා බලන්න ඕන. මේක තියෙන තැන අපි තීරණය කළේ නෑ. මේ මූණේ මේක තියෙනවා. නේද? මේ මේ අය දැකලා තියෙනව නේද? ගෙවල් වල තාප්ප ගහලා තියෙනවා. ඇස් මට්ටමින් නේද ගහලා තියෙන්නේ. ඇයි මට පේන ටික කාටවත් පේන්නවත් එපා. ඇස් මට්ටමින් තමයි තාප්ප ගහලා තියෙන්නේ. නේද? එතකොට ඒට අදාළ රූප පිළිබඳවත් අපිට විශාල අදහසක් තියෙනවා. පින්වත්නි අම්මා කියන කෙනාගේ රූපේ හැඩය අපි තීරණය කළේ නැහැ. තාත්තා කියන කෙනාගේ රූපේ හැඩය අපි තීරණය කළේ නැහැ. ස්වාමියා භාර්යාව කියන අයගේ රූපේ හැඩේ අපි තීරණය කළේ නැහැ. අපිට ඕන විදිහට නෙමෙයි ඒව සකස් වෙලා තියෙන්නේ. රූප ලෝකේ එහෙමයි. ඒ වගේම ඇහත් එහෙමයි. රූප ලෝකයයි ඇහැයි එකතු වෙලා තමයි චක්කු විඥානේ හැදෙන්නේ. බාහිර රූපයි ඇහැයි හේතු වෙලා තමයි චක්කු විඥානේ හැදෙන්නේ. එතකොට අපිට ඕනේ විදියට සකස් වෙලා නැති රූප ගොඩකින් අපිට ඕනේ විදියට සකස් වෙලා නැති ඇහැකින් සකස් වෙන චක්කු විඥානය කවදාකවත් අපිට ඕන විදිහට සකස් වෙන්නේ සකස් වෙන්නේම නැහැ. Tamanda කැමති විදිහට උපද්දවා ගන්නත් බෑ හේතු සහිතවමයි ඉපදෙන්නේ. Tamanda අවශ්‍ය වෙලාවට සිය කැමැත්තෙන් උපදවා ගන්නත් බෑ. නොදිරා පවත්ත ගන්න පුළුවන්කමකුත් නැහැ. අන්‍ය සංස්කාර Tamange වශයෙන් ගන්නත් බැරි ආත්ම සංඥාවට විරුද්ධ ගතියක් තියෙන ස්වභාවයක් තියෙනවා. සත්ව සංඥාව ගන්න බැරි එකතියක් තියෙන දැන් බලන්න පොදි වේගත්තොත් එහෙම මේ වෙලාවේ ආස්වාසය ප්‍රාස්වාස තියෙනවා අපි කරන එකක් නෙමෙයි. රුධිරය සංසරණය වෙනවා අපේ ශරීරය. අපිට මේකට බලපෑමක් කරන්න බෑ. මේකට මැදිහත් වෙන්න බෑ. නේද? මේ වෙලාවේ ආහාර ජීර්ණය වෙනවා බොහෝ වෙලාවට. නේද? ඒක අපි මැදිහත් වෙලා කරන එකක් නෙමෙයි. නේද? මේ ශරීරය උස යනවා, මේ ශරීරය මහත් වෙනවා, මේ ශරීරය වයසට යනවා, මේ ශරීර වල ආහාර දිරවනවා, බහිස්රාවය පද්ධතියක් තියෙනවා. නේද? මේ එකක්වත් අපි කරගන්න ඒව නෙමෙයි මේක සිද්ධ වෙන වැඩපිළිවෙලා. ඉතින් ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මේවා ගැන කල්පනා කරලා බලන්න ඕන. ඇහැ පිළිබඳව, කම කන පිළිබඳව, නහය පිළිබඳව, දිව පිළිබඳ මේ ශරීරය පිළිබඳව නේද? ඒ වගේම පෙනීම, ඇසීම ආදී ඒ කටයුතු පිළිබඳ. ඒ වගේම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් පිළිබඳ. හොඳට හොඳට හොඳට නැවත නැවත ඇත්තටම සත්ව සංඥා බාහිර ඉඳන් අර උපකරණයේ සීතකරණයේ කැඩුනා වගේ, රෙදි හෝදන යන්ත්‍රයේ කැඩුනා වගේ බාහිරනම් මේකේ ඇත්ත ස්වභාවය කුමක්ද මේකේ යථාභූත ස්වභාවය කුමක්ද කියලා නැවත නැවත නැවත හොයා බලන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන ඇහැ අරගෙන බලනවා කන අරගෙන බලනවා නහය අරගෙන බලනවා ඇත්තටම මේක උපකරණයක්ද මේක ඇත්තටම මොකද්ද මේකේ වැඩපිළිවෙල මේක සත්ව සංඥාවක් ගන්නම බැයිද ඇස් පිල්ලම් වදින එක අපිට අමතන්න බෑ මං කලින් කිව්වා වගේ නේද? ඒ වගේම තමයි බලන්න ගොඩවල් සමූහයක එකතුවක් මේ ශරීරය කියලා කියන්නේ. කුණු ගොඩවල් සමූහයක එකතුවක්. නිකන් ගොඩවල් නෙමෙයි. මේ ශරීරයේ හැමදැනම කුණු තියෙනවා. මේ ශරීරයේ මස් තියෙනවා. මේකේ ලේ තියෙනවා. මේකේ සැරව තියෙනවා. මේකේ සෙම තියෙනවා. මේ ගොඩවල් ගොඩවල් එකතු වෙලා මේක සකස් වෙලා තියෙන. එතකොට ආන් මේ ගොඩවල් සමූහයක එකතුවක් මේක. ගොඩවල් සමූහයක එකතුවක් මම මෙච්චර අපවිත්‍ර දේවල් එහෙම තියාගන්නේ නැහැ. මේක මට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා නේද? ආන් මේ විදිහට අපිට පුළුවන්කමක් තියෙනවනේ අපේ පැත්තට හැරෙන්න. නැත්තම් මේ සූත්‍ර දේශනාව කොච්චර කතා බහ කරත් සූත්‍ර දේශනාවල් කොච්චර අධ්‍යයනය කරත් අපි අපේ පැත්තට හැරෙවුන් නැත්තම් අපි බලාපොරොත්තු වෙන උත්තමෝ නිවන දකින්න පුළුවන්කමක් නැහැ. අපිට තේරෙන්න ඕන සත්ව සංඥාවෙන් ශුන්‍යයි කියලා. අපිට තේරෙන්න ඕන පුද්ගල සංඥාවෙන් ශුන්‍යයි කියලා. අපිට තේරෙන්න ඕන ආත්ම සංඥාවෙන් ශුන්‍යයි කියලා. ඒ නිසා අපි මේ කාල වේලාවට අනුව කොහොම හරි උත්සාහයක් ගමු අදිෂ්ඨාන කරමු. කොහොම හරි සත්ත්ව සංඥාවක් මේකේ ගොඩනැගෙන්නේ නැති බව යම් ආකාරයකට ඕ ප්‍රායෝගිකව තේරුම් ගන්න එක හොඳයි කියලා අපි මේ වෙලාවේ පින්වත්නි කල්පනා කරා. නැවත නැවත නැවත මේ පින්වතුන් බලන්න අපි දැන් කොහේ ගමනක් යනකොට කොහේ හරි ගමනක් යනකොට අපි කැමති රූප බලන්න යනවා. කැමති රූප බලන්න යනකොට අකමැති රූප කොච්චර පේනවද? කැමති දේවල් බලන්න යන මට අකමැති දේවල් කොච්චර නම් මට පේනවද? අකමැති ඔක්කොම බලාගෙන මට අර කැමති එක බලන්න වෙලා. ඒ කියන්නේ මට අවශ්‍ය විදිහට නෙවෙයිමයි රූප සකස් වෙන්නේ කියලා අපි හොඳට තේරුම් අරගන්න ඕන. අද දවස ගත්තොත් මේ මුළු ජීවිතේම පින්වන්නේ ප්‍රතිවේක්ෂා කරලා බලන්න. අනිත් පැත්ත හැරිවිලා බලන්න. තමන් පිළිපඳ ආපහු හැරිලා බලන්න. හොඳට බලලා බලන්න පුළුවන් නම් අපිට යංගිස පරයන්කකින් හෝ ඉඳගෙන මාසයකට වතාවක් එහෙම නැත්නම් අවුරුද්දකට වතාවක් හරි කමන්නේ නැහැ. සතියකට වතාවක් හරි කමන්නේ නැහැ. අපිට පුළුවන් නම් අපි පිළිබඳ ආපහු හැරිලා බලන්න ඇත්තටම මම පුංචි කාලේ ඉඳන් රූප දැක කොච්චර රූප දැක්කද මං කැමති මනවඩන රූප හොයාගෙන යන මට අකමැති රූප කොච්චර නම් මේ සමාජයේ මගේ මේ ඇස්වලට ගොදුරු වෙලා තියෙනවද මගේ මේ ඇස් දෙකට දැකලා තියෙනවද ඒ ඔක්කොම මට බලන්න උනේ කැමති දේවල් බලන්න ගිහිල්ලා අකමැති දේවල් බලන්න උනා ඒ බලන්න උනා කියන කේ තේරුමම මට අවශ්‍ය විදියට රූප සකස් කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි කටහඬවලුත් එහෙමයි. බාහිර සද්දත් එහෙමයි. දැන් බලන්න සමහර අය වාහන සද්ද වලට කැමති නැහැ. සමහර අය වහින සද්දයට කැමති නැහැ. සමහර අය අනිත් අය කෑ ගහන සද්දයට කැමති නැහැ. ඉතින් මේවා ඇහෙන්නේ නැතුව ඉන්න උපරිම උත්සාහයක් ගන්නවා ඉන්න ආයතනවල වැඩ කරනකොට සමහර අය මොනවාරි වාදනයක් දාගෙන වැඩ කරනවා යම් ආකාරයක උපරිම උත්සාහයක් ගන්නවා නම් කොයි හරි වෙලාවක දවස පුරාම අපි ඉන්නකොට කාගේ හරි නපුරු වචනයක් ඕන වෙලාවක ඇහෙන්න පුළුවන් කමක් තියෙනවා නොගැලපෙන වචන ඕන වෙලාවක ඇහෙන්න පුළුවන් කමක් තියෙනවා අකමැති කතා තමන් ළඟ කතා කර කර ඉන්නවා වෙන්න පුළුවන් එහෙමනම් ඇයි මේ ශබ්ද ලෝකය මට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ මට අවශ්‍ය විදිහට සකස් කරගන්න බැරි ගතියක් තියෙනවා නේද ඒ විතරක් නෙමේ ගන්ධ ලෝකේ, ඒ රස ලෝකේ කොයි වගේ රහ අපිට දැන් ඇඹුල් රහ අපි හොයාගත්ත එක නෙමේ, තිත්ත රහ අපි හොයාගත්ත එක නෙමේ, පැණි රහ අපි හොයාගත්ත එක නෙමේ, ලැබෙන රහ මේ ශරීරයේ මොනවද දැනෙන්නේ? අපිට අසුචි පිළිකුල් වුණාට අප්‍රසන්න වුණාට ඌරට අසුචි බොහෝම වටිනවා. අපිට තනකොළ අනුභව කරන්න අමාරු වුණාට හරකට අනුභව කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් අපිට රස දැනෙන විදිහට නෙමෙයි අනිත් අයට දැනෙන්නේ. අපිට අවශ්‍ය විදිහට නෙමෙයි මේ රස සකස් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කල්පනා කරලා බලන්න ඕන පින්වත්නි මේක පුංචි කාලේ ඉඳන් මට දැනෙන රස මට අවශ්‍ය විදිහට මම දන්නේ මෙන්න මෙහෙම රස පුංචි කාලේ තියෙනවා කියලා. දැන් අනාගතයේ කොයි වගේ ආහාර වෙළඳපොළට එයිද කියලා මම දන්නේ කොයි වගේ රස දේවල් මට අනුභව කරන්න වේද කියලා මට තීරණය කරන්න කා පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ශරීරයේ දැන් තියෙන හැඩය මේ මූණ අරගෙන අපි කොච්චර කණ්ණාඩිය ළඟට ගිහින් තියනවද නමුත් යම් ආකාරයක අඩුපාඩු අපිට පේනවා. මේ කොණ්ඩේ හිමි වුණා නම් තව ටිකක් හොඳයි. මේ මූණ මීට වඩා වෙනස් වුණා නම් හොඳයි. මේ ඇස් දෙක මීට වඩා වෙනස් වුණා නම් හොඳයි. මේ ශරීරයේ පාට ටිකක් වෙනස් වුණා නම් හොඳයි. මේ ශරීරයේ උස මහත ටිකක් වෙනස් වුණා නම් හොඳයි. ඇයි මෙහෙම හිතෙන්නේ අපිට ඕන විදිහට නැති හින්දා. අපිට ඕන විදිහට තිබ්බනම් මෙහෙම හිතෙන්නේ නැහනේ. නේද? ඒ විතරක් නෙමෙයි අපේ හිතට දැනෙන සිතුවිලි ගැන හිතලා බලන්න. මාව මැඩගෙන යන සිතුවිලි කොච්චර එනවද? මගේ වාසියට කරගෙන සිතුවිලි කොච්චර එනවද? මේවා එකක්වත් මට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඇසිපි හෙලන මාත්‍රයක් වගේ පුංචි කාලයක් ඇතුළත කෙනෙක් එක්ක මට අධික තරහක් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අධික මෛත්‍රියක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ එකක්වත් අපිට අවශ්‍ය විදිහට ඇති කරගන්න පුළුවන් කමක් අපි උපරිම කැපකිරීම කරාට මේ හිත පින්වන්නේ අපිට අවශ්‍ය විදිහට තියාගන්න සකස් කරන්න පුළුවන් කමක් නැති ස්වභාවයක් තියෙනවා. නේද? ආන් ඒ වගේ අපි දන්න දන්න විදිහට මම අර කලිනුත් මතක් කරා වගේ චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය, ජීවයා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය මේ විඥාන පිළිබඳව පවා කණින් පින්වත්නි බලන්න පුළුවන් කමක් නැහැ. ඇහෙම්ම බලන්න ඕන. ඇහෙම්ම බලන්න ඕන. පෙනීම කියන විඥාණයෙන් මේක කරන්න ඕන. කණෙන් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. කණෙන් ගඳ සුවඳ බලන්න පුළුවන් කමකුත් නැහැ. කනින් ආහාර රස බලන්න පුළුවන්කමකුත් නැහැ. කනින් ස්පර්ශ බලන්න පුළුවන්කමකුත් නැහැ. කනින් මනසේ දේවල් හොයා ගන්න පුළුවන්කමකුත් නැහැ. නේද? එහෙනම් බලන්න කනට පුළුවන් ශබ්ද පිළිබඳ විතරයි. ඇහැට පුළුවන් රූප පිළිබඳ විතරයි. නහයට පුළුවන් ගඳ සුවඳ පිළිබඳ විතරයි. දිවට පුළුවන් රස පිළිබඳ විතරයි. නේද මේ කයට පුළුවන් ස්පර්ශයන් ගැන විතරයි මනසට පුළුවන් ධර්ම ගැන විතරයි මෙන්න මෙහෙම අපිට අවශ්‍ය විදිහට මේ මේ එක එක දේවල් එක එක විදිහට සකස් වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා අපි නැවත නැවත නැවත නැවත හොඳට කල්පනා කරගන්න ඕන අපිට අවශ්‍ය විදිහට නෙමෙයිමයි දින හරියට කුලිය ගෙදර වගේ කුලිය ගෙදර පින්වත්නි ජන්ලේ හැඩේ තීරණය කළේ අපි නෙමෙයි නේද මේ මල් පාත්ති තියෙන තැන තීරණය කළේ අපි නෙමෙයි ඒ වගේ කාමර වල හැඩය තීරණය කළේ අපිනේ මේ පාට තීරණය කළේ අපිනේ මේ හැබැයි ටික දවසක් අපිට ඉන්න පුළුවන් ආන් ඒ වගේ මේ කයේ ආශ්‍රය කරගෙන අපිට බුඩාක් වැඩ කරන්න පුළුවන් නමුත් අපි වගේ වැඩ කරපු අය සමහර වෙලාවට මේ වෙලාවේ ඉන්නේ රෝහල් වල එහෙම නැත්නම් වයසට ගිහිල්ලා එහෙම නැත්නම් මරණයටපත් වෙලා එන අපිට ඕන විදිහට මේ කය පවත්වන්න පුළුවන් කමක් නැති බව අපි හොඳට තේරුම් අරගන්න ඕන. අපිට ඕන විදිහට මේ හිත සකස් කරන්න බැරි බව අපි හොඳට තේරුම් අරගන්න ඕන. පුංචි කාලේ නම් මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා සීල රකින්නවා. කොච්චර අමාරුයිද මේ හිතට මේ ධර්ම කාරණාව මතක් කරලා දෙන්න මේ සත්ව සංඥාවක් නැහැ කියන එක අපි ඉන්න මධ්‍යස්ථානයේ අපි ඉන්න වාසස්ථානයේ ඉන්න අයත් එක්ක අපිට පුංචි කාලේ නම් කොච්චර ප්‍රශ්න තියෙනවද ආයතනයක වැඩ කරන්න කිව්ව පාසල් යන කාලවල වල එහෙම නැත්නම් වැඩිහිටි වුණාට පස්සේ අපි විවාහ වුණාට පස්සේ දරුමල්ලෝ ඉන්නකොට හැමදාම හැමදාම අපිට කණ්ඩායමක් එක්ක ඉන්න උනා පුංචි කාලේ නම් මේ කණ්ඩායම එක කී වතාවක් අපි තරහ වෙලා ඉන්නවද අම්මත් එක්ක කීවතාවක් තරහ වෙලා තියෙනවද? හොඳට ආවර්ජනය කරලා බලන්න. තාත්තා එක්ක කොච්චර තරහ වෙලා ඉඳලා තියෙනවද? නංගි මල්ලිත් එක්ක අයියා අක්කත් එක්ක ස්වාමියා භාර්යාවත් එක්ක කොච්චර රණ්ඩු අල්ලනවද? කොච්චර නඩු කියන්න වෙනවද මේ ඔක්කොම එන්නේ සත්ව සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ශුන්‍යයෙන් හින්දා අපිට අවශ්‍ය විදිහට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ අපිට ඕන විදිහට මේක ගලප ගන්න පුළුවන් කමක් නැහැ ආන් මේ විදිහට හොඳට අපි පිළිබඳ අපි හැරිලා බලන්න ඕන මට ගැළපෙන විදිහට සකස් වෙන්නේ මේ ලෝකේ. යම්කිසි විදියකින් මේ ලෝකේ ආහාර හිගයක් ඇති වුණොත් මට ඒක බලපානවා. මට කැමති විදිහට ඉන්න පුළුවන් කමක් යම්කිසි විදියකින් මට යම්කිසි කර්මයෙන් යම්කිසි වේදනාවක් පීඩාවක් ආවොත් මට මේ ජීවිතය අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ දාන්නේ විදිහට බොහෝ බොහෝ කාරණා අපි හිතලා බලලා යම්කිසි හිත වෙනසක් වුණොත් මේ ජීවිතේ එකපාරට අරගෙන යන්න පුළුවන් ගමන් නැහැ. අතීතයේ ගොඩාක් හොඳට හිතපායගේ හිත වෙනස් වෙලා හිත පරිහානියටපත් වෙලා හිතේ තුල ධර්මයේ නැගෙන්නේ නැතුව අසත් ධර්මයේ නැగిලා ඇවිල්ලා බොහෝම සතර පායට යන ජීවිත සකස් වෙන ගතියක් තියෙනවා නේද ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන මේ අවවාද අපේ පැත්තට හරවගෙන මට සත්ව සංඥාව අයින් කරගන්න පුළුවන් ගමක් තියනවාද නේද? පුද්ගල සංඥාව අයින් කරගන්න පුළුවන් ගමක් තියනවාද? චන්න ස්වාමීන් වහන්සේ නම් එදා ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි මට පුළුවන් මේ සූත්‍ර දේශනාවට සමවදින්න මේ සූත්‍ර දෙනා දේශනාව හොඳට ඇසුරු කරන්න මේකත් එක්ක මගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්ද කියලා අපි හොඳට හිතලා බලන්න ඕන. හොඳට මෙනෙහි කරලා බලන්න ඕන. හොඳට කල්පනා කරලා බලන්න ඕන. නේද? එතකොට අපිට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අද දවසට අපිට තිබුණේ චන්නෝවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ තමයි මේ සූත්‍ර දේශනාව සලායතන වර්ගයේ තියෙන්නේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මහා චුන්ද මහරහතන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ සමග ඇතුණු පිළිසඳරම් චන්න ස්වාමීන් වහන්සේ දැඩි ගිලන් භාවයකට පත් වෙන ඉතින් මේ රෝගේ බලන්න තමයි මහා චුන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින්නේ ගිහිල්ලා දුක සැප හොයලා බලනවා වේදනාව අධිකයි කියලා කියනවා මං ආල්ජයකින් ගෙලසිඳ ගන්නවා කියලා කියනවා එපා ගෙලසිඳලා ගන්න ජීවත් වෙන්න කොහොම හරි ඔබ වහන්සේගේ ජීවත් වීම අපිට ලාභයක් කියලා මුනා සාරිපුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා නමුත් වේදනාව අධික හින්දා දරන්න බැරුව ආයුධයක් පාවිච්චි කරන බව සඳහන් කරනවා. ඊට කලින් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙන්න කියලා කියනවා සරියුත් මහ රහතන් වහන්සේ. ඉතින් ඒ අහපු ප්‍රශ්න වලට මනාව පිළිතුර ලබා දුන්නා. එතකොට උන්වහන්සේලා ගිහිල්ලා ටික වෙලාවක් යනකොට චන්න ස්වාමීන් වහන්සේ ආයුධකින් කියලා සිඳලා ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නැවත ගතිය සකස්ුනේ නෑ නැවත පිරිසිඳගෙනම සකස්ුන්නේ චන්න ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාවදාල බව නැවත වාරයක් උපදින මාර්ගය ෂේ කරලා දාපු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපිත් අදිස්ථානයක් ඇති කරගන්න ඕන. අපිත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන. අපිත් හොඳ චේතනාවක් ඇති කරගන්න ඕන පින්වත්නි. අපිටත් පුළුවන් වෙන්න ඕන ඕනම අසනීප තත්ත්වයක් උඩදී අපි ඒ අසනීප වලින් නැගීඳ අන් අය අසනීප වුණ වෙලාවට ඒ අයට ගිහින් පිහිට වෙලා දැන් ගිලන් භවයේ නැගී සිටීමක්ම බලාපොරොත්තු විය යුතු බවයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව උනේ නිසා අපි අද දවසේ මේ පිංගුතුන්ට ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේ තියෙන චන්නෝවාද සූත්‍රය අසුරින් අද දවසේ අපි ධර්ම දේශනාව කළේ. ඉතින් මේ සූත්‍ර දේශනාව මේ පිංගුතුන් බොහෝම උදට ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා විශාල පුණ්‍ය ශක්තියක් මේ පිංගුතුන් අත්පත් කරගත්තා. ඒ අත්පත් කරගන්නට වේදන සකල විද මහා පුණ්‍ය ශක්තියේ බලය මේ ඇත්තෝ මේ ලෝකයට දායාද කරන්නට යෙදුන රත් වර්ණ ලේ ධාතු සුදු පාට කිරි බවට පරිවර්තනය කරලා තමන්ට පෝපු තමන්ගේ දයාබර අම්මා ඒ වගේම පියතුමන් සුජීවත්ව වාසය කරනවා නම් ඒ දයාබර දෙමව්පියන්ට දීර්ඝායස සම්පත්තිය ලැබෙන්න මේ මහා පුණ්‍ය ශක්තියේ බලය පිහිට පිණිස පවතිවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගම්බින් මෙහෙර විහාරයන් ආරක්ෂා කරන ඔබ අපි හැමදෙනාම ආරක්ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බල වැඩේවා දෙවියන්ගේ දේව ආශිර්වාද දෙවියන්ගේ දේව රැකවරණී පින් උතුම් හැම දිනාටම ලැබේවා දෙවියන් උත්සාහර්ථනී පරිදි සංසාර දුක් කෙලවර කොට අමා මහ නිවනින්ම සැනසේවා කියලා අපි සාදුව කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ පින්වතුන් නමින් අභාවයට යන්නට යෙදුන මෞදමෝපිය ආදී වර්ග પરම්පරාණු යාත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බල වැඩේවා වගේම මේගේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ සංසාර ජීවිත සුවපත් භාවයට පත් වේවා. සසර දුකෙන් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බණහන්නට යෙදෙන මේ කුඩාම දරුවාගේ පණ වැඩි හිටියා දක්වා සත්පුරුෂ කාරුණික පින්තුන් හැමදෙනාටම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ආශ්‍රය ලැබේවා. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. පෞල් ජීවිතවල සාමය සතුට සමගිය වර්ධනය වේවා. පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රැකවරණයෙන් තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක් සැනසීම යහපතක් මුදා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි ගාථාමන් කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං දං අනුමෝදිත්වා චිරන්ඩක් ගන්තු සාසනම් ආකාසට්ඩා ච බුම්මට්ඩා දේවානාගාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්ඩක් ගන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ඩා දේවානාගාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්ඩක් ගන්තු මම් පරන්ති හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි